බොහොමත් පිං ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙන අසඤ්ඤතලයේ තුලදී සිත නිෂ්ක්‍රීය වෙන ආකාරය පහදා දෙන්න. විඥානයේ නිසා නේද රූපය වරහණ ඇතුලේ ආයතන ඇතිවන්නේ. රූප ක්‍රියා කරවන්නට චිත්ත කිරිය වායෝ ධාතුව ඇතිවන්නේ නැහැ නේද? ආතේ දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ අර රූපය නැතුව සිත තියෙන්න පුළුවන්ද කියලා අහුවා වගේ ප්‍රශ්නයක් තමයි සිතනතු රූපේ තියෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ දෙකම වෙන්න පුළුවන් විශේෂ අවස්ථාවල. ඉතින් එතන රූපේ නිෂ්ක්‍රීය වෙනවා කියලා කියන්නේ මේ තිබිලා නැති වෙනවා කියන එක නෙමෙයි. එතන සිත ජනිත වෙන්නම නැහැ. ඉතින් සිත ප්‍රතික්ෂේප කරලා නිසා එතන ඒතකොට ප්‍රතිසන්දිය හැටියට ජනිත වෙන්නේ සිතක් නෙමෙයි ප්‍රතිසන්දි රූපයක් තමයි හටගන්නේ. ප්‍රතිසන්දි රූපයක්. ඒවා විශේෂ අවස්ථා. දැන් අනිත් තැන් වල පහළ වෙන ප්‍රතිසන්දි සිතත් අසඤ්ඤතලයේ පහළ වෙන ප්‍රතිසන්දි රූපයක්. ඊට පස්සේ එතන ආයු කාලය ඉවර වෙනකොට යලි නැවත අරමුණු ගනිමින් සිත සක්‍රිය වෙන. අතර සිත සක්‍රිය වෙනවා කියන්නේ මේ භවයෙන් චුත වුණා කියන එක.